උනත පරං භික්ඛවේ භික්ඛු භාවනාරාමෝති භාවනාරතෝ පානරාමෝති පානාරතෝ තායත පන භාවනාරාමතාය භාවනාරතියා පානරාමතාය පානරතියා නේවත්තන්නුක්ඛන්තේති නෝපරං වමේහති යෝයි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති වික්ඛවේ වික්ඛෝ පෝරාණේ අග්ගඤ්ඤේ හරිය වංශේ තිතෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගත යුතුම වෙනවා මේ ලෝකේ ඉපදිලා මිනිසෙක් විදිහට මනුස්ස సంతානයක් ඇතුව ඉපදිලා ඒ මනුස්ස సంతානය එක එක එක එක ආකාරයට හැඩගස්සා ගන්න ස්වභාවයක් තියෙනවා මිනිසුන්. සමහර ඇත්තෝ සුදුසුකම් විදිහට හදාගන්නේ දීමත්කමේ යෙදිලා නොයෙකුත් ආකාරයේ පහත් වැඩවල යෙදිලා ඊළඟ භවය සකස් වෙන්නේ ත්‍රිසංගත භවයක් විදිහට. പ്രേත භවයක් විදිහට. මලයක් වේ නැත්නම් වෙනත් ආකාරයක අසුර ලෝකෙට වැටෙන විදිහට නැත්නම් නිර්සතෙක් විදිහට සමහරු දේවත්වයක් විදිහට සමහරු ඊළඟ භවයේ සකස් කරගන්නවා බ්‍රහ්මයෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙන්න. ඒ ඔක්කොටම වැඩි ඉහළට නැවත කවදාකවත් දුක් නොවිඳින විදිහට තමන්ගේම මානසිකාරය සකස් කරගන්න පිරිසක් ඉන්නවා. අන්න ඒ සකස් කරගත්ත පිරිසට කියනවා ආර්ය වංශිකයෝ කියලා. ඒ උත්තරමයන්න් වහන්සේලා නැවත මේ ලෝකෙට පහළ වෙන ස්වභාවය නැහැ. ඒ උත්තරමයන්න් වහන්සේලාගේ චින්තනය ඒ උත්තරමයන්න් වහන්සේලා මේ ලෝකය තුල ලෝකයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තමන්ගේ సంతානය හසුරුවමින් වාසය කරනවා. තමන්ගේ సంతානය හසුරුව ගන්නවා ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න. මුලා වෙන්නේ නැති වෙන්න సంతානය හසුරවා ගන්නවා. ඉතින් එවැනි උත්තරයන්න් වහන්සේලාගේ ජීවිත සකස් සකස් කරන විදිහ තමයි අරියවංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. මහා සංඝරත්නය කියලා කියන්නේ මේ ප්‍රතිපදාවට පිළිපන් උත්තරයන්න් වහන්සේලා. එතකොට ඒ උන්වහන්සේලාගේ ජීවිත උන්වහන්සේලාගේ චින්තනය උන්වහන්සේලාගේ ස්වභාවයන් පිළිබඳව අපි ගවේෂණය කරන්න ඕනේ. බොහෝ නුවණැති නුවණ තියෙන පුද්ගලයන් බොහෝ ශේෂ්ත්‍රයන් වල වැදගත් විදිහට වැදගත් විදිහට කටයුතු කරලා වැදගත් විදිහට ජීවත් වෙච්ච වැදගත් විදිහට මිය යන බොහෝ ශේෂ්ත්‍රයන් වල නිපුණත්වයක් ඇති කරගත්ත පිරිස් මහා සංඝරත්නයේහි සමහර ස්වාමින් වහන්සේලාගේ අත්නෝමතික ක්‍රියාවන් දැකලා ලොකු හානියක් තමගේ මනසට කරගන්නවා පින්නත්. හාමුදුරුවරු තුල අද බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ගුණවන්තව සිල්වන්තව කටයුතු කරපු කවුරුවත් නැහැ කියලා අදහස් ඇති කරගන්නවා. මහා සංඝරත්නය හුදු පහත් කොට සලකන ස්වභාවයකට තමන්ගේ මනසපත් වෙන්නේ සමහර ඇත්තන්ගේ තියෙන නිවැරදිභාවයෙන් හින්දාමයි ඒක ඇති. ඒ අය යම් කිසි ආකාරයක පෞරුෂයකින් ජීවත් වෙනවා නිවැරදිව. ඒ අය මේ සමහර අයගේ පහත් වැඩ දැකලා හීන දින වැඩ දැකලා මහා සංඝරත්නයේ විශ්ේ කලකිරෙනවා. ආන් ඒක ඒ යහපත් පුද්ගලයින්ට අයහපතක් වෙන්න හේතු වෙනවා. එයත් සියලු මහා සංඝරත්නය කියලා ගරහලා කතා කරනවා. අදටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම කටයුතු කරන තමන් ගවේෂණය කරොත් බාහිරට නොපෙනුනාට හිමින් සැරේ හොයලා බැලුවොත් නොයෙකුත් තැන්වල ඇවිදලා ගවේෂණය කරලා බැලුවොත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට කටයුතු කරන මහා සංඝරත්නය හොයාගන්න අමාරු නෑ අපහසු නෑ ඉතින් ඒකින්ද මේ බණ කියන මමත් ධර්ම ශ්‍රවණය කරන මේ පින්නන්ත අයත් අපි ඔක්කොම පෞද්ගලික අවධානය යොමු නොකොට එක එක්කෙනාගේ ක්‍රියාවන් ගැන අවධානය යොමු නොකොට සාංගික කරලා දානේ පූජා කරනවා වගේ නේද? පොදු වශයෙන් මේ මහා සංඝරත්නයේ ගුණ කියලා ඒ සංස්ථාවේ ගුණ පිළිබඳව පැහැදිලි නැති කර ගැනීමයි වටින්නේ. ලෝක සංඝයාගෙන් හිස් උනත් ලෝකයේ සංඝයාගෙන් හිස් උනත් වෙනවත්. තමන්ගේ තුල සංඝ ගුණ පිළිබඳව අදහස තියෙනවා නම් ඒ සංගුණ පිළිබඳව Tamanට යහපත් චේතනාවල් යහපත් අදහස මහා සංඝරත්නය අතීතයේ වැඩ වාසය කරපු හැරියුත් මුගලන් ආදී මහා සීනාස්ත්‍රයන්න් වහන්සේලාගේ පටන් ගුණපුරණ තපසපුරණ ඒ මුනිවරයන්න් වහන්සේලා කියලා තමන්ගේ సంతానගතව ඒ සංඝ සංස්ථාව පිළිබඳව ඒ පොදු පිරිස පිළිබඳව ගැඹුරු අදහස් තමන්ගේ సంతානය තුල ජනිත වන්නේ නම් පින්වත්නි අන්න ඒ තනත්තාට වන්දනා මාත්‍රයෙන් මහානිසංසයක් ලැබෙනවා. අතුලාන්ත ශ්‍රද්ධා මාත්‍රයෙන් මහානිසංසයක් ලැබෙනවා. ලැබෙන්නේ මොකද? ඒ නිකලෙස් උත්තමයන්න්ගේ පිළිබඳව ඇතිවන්නා වූ හැඟීම තමන්ගේ හිතේ කෙලෙස් දවාලන්න හේතු වෙන හින්දා තමන්ගේ సంతාණය කෙලෙස් වලින් අයින් කරගන්න හේතු වෙන හින්දා ඒකට බලවන්ත වීරයක් උපදින්න හේතු වෙන හින්දා ඒ උපදින ශ්‍රද්ධාව තමන්ගේ ඉදිරි කටයුතු සම්පාදනය කරන හින්දා මමත් මෙවැනි ආකාරයකට කටයුතු කරගන්න ඕනේ පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ කියලා අදහස් උපදින හින්දා අන්න ඒක හින්දා මේ සංඝ සංස්ථාව ව්‍යසනයකට පත් වෙමින් තියෙන වකවානුවක් වගේ අපිට පේනවා කාටත් පේනවා ඒ අපේ අවධානය යොමු වෙන්නේ වීදුරුවේ හිස්තන හින්දා හිස්තන භාගයක් පිරලා තියෙන වීදුරුවේ අඩු කොටසට අපේ අවධානය යොමු වෙන ස්වභාවය අපේ හිතේ තියෙන හින්දා හිත සංගයාගේ ගුණයන් මේ ආර්ය වංශිකයන්ගේ ගුණයන් ආර්ය වංශ ප්‍රතිපදාවේ තියෙන தත්වයන් පිළිබඳව කෙටියෙන්ම සාකච්ඡා කරන්න ඕනේ කියලා අපි කල්පනා කරේ ඒකයි. සියලු කරුණු සාකච්ඡා කරන්න හදනවා නෙවෙයි. ලෝකේම තියෙන හැම වස්තුවකම ඇලි ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව වාසය කරමින් තමන්ගේ సంతානය සම්පූර්ණ වශයෙන්ම ලෝකයෙන් අතමුදවා ගන්නට උත්සාහ කරන ඇලෙන ස්වභාවයේ තියෙන දේවල් වලින් හිත අයින් කරගන්න නිබඳව නිරතුරුව ඇලෙන ස්වභාවය පවා අයින් කරගන්න අනුසය පවා අයින් කරගන්න නිබඳව තමන්ගේ సంతානයත් එක්ක වෙරදරන විශාල උත්සාහයකින් විශාල වීරයක් විශාල අදිෂ්ඨානයකින් කටයුතු කරන ඒ සඳහා අවශ්‍ය මාර්ගය ගවේෂණය කරලා ඒක නිවැරදි ආකාරයට යොදවාගෙන කටයුතු කරන උත්තම පිරිසක් තමයි හරිවංශ ප්‍රතිපදාවේ රැඳිලා ඉන්න විසුණු වහන්සේ. උන්වහන්සේලා නිබඳව සන්තෝෂයෙන්ම ජීවත් වෙන ආකාරය පිළිබඳ අපි දැන් දින කිහිපයක් සාකච්ඡා කරා. උන්වහන්සේලාට අවශ්‍ය කරන දේ තමයි සේනාසන, සීවර, පිණ්ඩපාත ගිලාන්පස ගිලානපච්චය කියලා කියන මේ හතර විතරයි. ඉතින් ඒ හතරත් පාවිච්චි කරන්නේ කෙලස් නූපදින ආකාරයට බව අපි සාකච්ඡා කරා. ඒවා ඒවා සන්තෝෂයෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඊළඟට හතරවෙනි කාරණාවක් විදිහට අරියවංශ දේශනාවන්හි සඳහන් වෙන්නේ භාවනා රමතාවය පිළිබඳවයි. භාවෙන්තෝ රමති පජහන්තෝ රමති භාවෙන්තෝ රමති පජහන්තෝ රමති සතුටු වෙන විදිහ. වඩමින් සතුට වෙනවා නැසමින් සතුට වෙනවා වඩමින් සතුට වෙනවා නැසමින් සතුට වෙනවා කුමක්ද කුසලයේ වඩමින් සතුට වෙනවා අකුසලයේ නැසමින් සතුට වෙනවා කුසලයේ වඩමින් සතුට වෙනවා අකුසලයේ නැසමින් සතුට වෙනවා අන්න ඒ හින්දා විකුණු වහන්සේ කියලා කියන්නේ කාටවත් කොල්ලන්න බැරි මානසිකාරයක් සහිත යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බ වාතේබි අසම්පකම්පියෝ කියන ආකාරයට හතර පැත්තෙන් හමන හුලඟට හෙල්ලෙන්නේ නැති ඉන්ද්‍රකීලයක් වාගේ කියන தත්ත්වය තමයි වික්ෂුන් වහන්සේ ගැන අපි දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ බව දන්න අපි ඒ බව තේරිලා තියෙන අපි කල්පනාවට ගන්න ඕනේ. තවදුරටත් මේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. පළවෙනි කාරණාව සමානුත් එවැනි தත්ත්වයකටපත් වෙන්න ඕනේ කියන අදහස. දෙවෙනි කාරණාව ශ්‍රද්ධාව ඇති කර ගැනීම සඳහා. ඉතින් අපි ඊයේ දවසේ ප්‍රථම ධානය ආදියෙන් සතුට වෙන විසුණු වහන්සේ ගැන සාකච්ඡා කරා. කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච ආදී හින්දා පීඩාවට ඉතා පීඩාවටපත් වෙන අවබෝධයේ වසංකරන ජීවිතයේ හැම නිමේෂයකම පස්සද්ධියක් නැතුව කායික මානසික වේදනාවන් විඳින්මින් ඉන්න පුද්ගලයින් ඒවා ඒ ඒවායෙන් හිත හිමීන් සැරේ අයින් කරගෙන මූලිකව සිව්පසයෙන් හිත අයින් කරගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කටයුතු කරමින් ඉන්දිය සංවරව කටයුතු කරමින් ආහාරය පාලනය කර ගනිමින් නිදි වරමින් කෙලෙස් වලින් අයින් කරගත්ත හිත ක්‍රමානුකූලව ක්‍රමානුකූලව විස්කම්බන ප්‍රහාණය දක්වාම අරගෙන ගියාම ඊ타මත්ම ඉහළ සැපයක් ලබන්න ඉහළ ප්‍රීතියක් ලබන්න පුළුවන්කම තියෙනවා වික්ෂුන් වහන්සේ කියලා කියන්නේ අරියවංශ ප්‍රතිපදාවේ ඉන්න තැනත් ආන්නේ වගේ කුසලය වඩමින් අකුසලය මැඩලමින් කටයුතු කරන කෙනෙක් ඉතින් මේ පිළිබඳ අපි ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. මමත් එවැනි තත්යකටපත් වෙන්න ඕනේ. මේ වගේ ප්‍රතිපදාව තමයි අරියවංශ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි ဒုတိ ය ධානය උපදවාගෙන විතක්ක ਵਿਚාර ස්වභාවයන් සංසිඳවා ගැනීම ඒ කියන්නේ වචී සංකාරයන් සංසිඳවා ගැනීම මේ හිත හැම වෙලේම යම් වැඩක යෙදලා ඉන්නවා යම් ආකාරයක කායික ක්‍රියාවලට වාචසික ක්‍රියාවලට හේතු වෙන වැඩපිළිවෙලක ඉන්නවා. ඉතින් කාය සංස්කාරයන් වචී සංස්කාරයන් ඇති කරගන්නවා. යම් දෙයක් පිළිබඳව සිත ගන්න අරමුණේම නවතින්නේ නැහැ. ඒ ඒ සිත් peeli peeli හැදිලා සිත ඒ අරමුණ ගන්නවා අරමුණේ විසිරෙනවා. අරමුණ ගන්නවා අරමුණේ විසිරෙනවා. ඉතින් නැවත නැවත අරමුණ ගන්න ස්වභාවය අරමුණ විසිරෙන ස්වභාවය කියලා කියන්නේ හිතක ඇති වෙන යම් කිසි ක්‍රියාකාරීත්වයක්. සිත් වේලියකින් තමයි මේ අරමුණ ගන්නෙ. ඉතින් අන්න ඒ සිත් වේලියකින් යම් අරමුණක් අරගෙන ඒ අරමුණේ විසිර යන ස්වභාවයට කියනවා විතක්ක විචාර කියලා. මේක විස්තර කරන්නේ ගාන්ඨාර උපමාවෙන්. මේකෙන් හොඳට මේක විස්තර කරගන්න පුළුවන්. අරමුණේ නැවත හිත නංවා ගැනීම කියලා කියන්නේ හරියට ගාන්ටාරෙට අර gediyen වදිනවා වාගේ. ටංගල වදිනවා. ටංගල වැදුනට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ සැරේ වදින්න ඉස්සෙල්ලා. හ්ම් ගාලස ටංගල ඒ දැන් ඒක ඇහුණද ඒකෙම හිත හිටිනවා. නේද? ඊළඟ සැරේ ආයෙ ටංගල වදිනවා. ආයෙ එතකොට ඒ ටික ඒ ඒකාකාරී රටාව බලන්න එකම ගාන්ට ගාරන්ට ගාන්ටරයක් වදිනවා. ටං තං තං කියලා. හරිද? එතකොට ඒකෙම හිත තියාගෙන ඒකම හිත තියාගෙන වාසය කරන්න පුළුවන් නේද කෙනෙකුට? අන්න ඒ වගේ අපි ගත්ත අරමුණ ගන්නවා මේ හිත ඒ අරමුණේ විසිරෙන ස්වභාවය තියෙනවා. අරමුණ ගන්නවා අරමුණේ විසිරෙන ස්වභාවය තියෙනවා. එතකොට ඒක හරියට නිකන් අර වචනෙන් කියන්න පුළුවන් වාගේ සිත්තේලියකින් හැදෙන එකක්. දැන් මම මේ අත්තන්ට කියනවා මේ බලන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. විතක්ක ਵਿਚාර සංසිඳනවා කියන තැන ප්‍රායෝගික தත්වයක් මතක් කරන්නයි උත්සාහ කරන්නේ. තං කියන සද්දේ ඒ ඒක සිද්ධියක් නේද? ඒක සිද්ධියක් නේද? තං කියන එක සිද්ධියක්. ඒ සිද්ධිය මට ඒ සිද්ධිය අරමුණු වෙලා ඒ සිද්ධිය අත්විඳින්න සිප්පේලියක් ආව නේද? නේද? ඒ ටික ඔක්කොම එක හිතකින් අරමුණු කරන්න බෑ. තං කියන සිද්ධිය එක හිතකින් අරමුණු කරනවා. ඊළඟ හිතනොත් ඒ සිද්ධියම අරමුණු කරනවා. ඊළඟ හිතනොත් ඒ සිද්ධියම අරමුණු කරනවා. දැන් මොකද වෙන්නේ? විශාල සමාධියකට එනවද නැද්ද? නේද? ඇයි අර විසිර යන ගතිය අර එක අරමුණේම විසිරෙනවා වෙනුවට ඒ අරමුණේම රැඳෙනවා. ඒ අරමුණ කැඩෙන්නේ නැත්නම් ඒ අරමුණ නැවත ගැනීමක් ඕන වෙනවද? එහෙනම් අරමුණ ගැනීම කියන එක මෙතන සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ අරමුණේම රැඳිලා. එතකොට ඒ අරමුණේ විසිරීම ඒ අරමුණ සම්පූර්ණ අරමුණ එක හිතකින් එක හිතකින් නැවත නැවත ගන්නවා නම් ඒ හිතෙන්ම ඒ හිතෙන්ම නැවතේ අරමුණ ගන්නවා නම් හරිද ආය ඒ කියන්නේ දැන් ඒ මුළු සම්පූර්ණ එක දැන් මම මෙහෙම කියන්නම්කෝ හ්ම් පාසලේ පාසලක අපි ළමයින් වගයක් ගැන ගවේෂණය කිරීමක් කරනවා හරි මේ ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්ද බැයිද කියලා බලන්න. පළවෙනි ළමයාගෙන් අහලා බලනවා එයාට බෑ. දෙවෙනි ළමයාගෙනුත් අහලා බලනවා එයාටත් බෑ. තුන්වෙනි ළමයාගෙනුත් අහලා බලනවා එයාටත් බෑ. නේද? මේ හැම වෙලාවෙම අපිට වෙනම අරමුණු කරන්න වෙනවද නැද්ද මේ ළමයා? අන්තිමට ඔක්කොගෙම අහපුවම ඔක්කොටම බැිනා. අන්තිමට මට එක හිතක් වෙනවා ඔක්කොටම බෑ කියලා. ඔක්කොටම බෑ කියලා කියන හිතේ පරණේව ඔක්කොම අඩංගුද නැද්ද? නේද? අන්න ඒ වගේ විතක්ක ਵਿਚාර සහිතව ගත්ත අරමුණේ පින්වත්නි ඒ අරමුණ Tamanට මොකද වෙන්නේ එක දිගට එක දිගට ඒ අරමුණ එක හිතකින් අරමුණු කරනවා ඊළඟ හිතනොත් ඒකම නම් අරමුණු කරන්නේ විසිරුනේ නැති හින්දා කොහේ හරි තැනකට මම නැග්ගනවා දැස්සේ නැත්තම් ආය නගින්න ඕනේ නේද ඒ වගේ මගේ හිත නැගුණා නම් අරමුණේ විසිරීලා ගියේ නැත්තම් ආයේ අරමුණ ගැනීම අවශ්‍යද නැහැ. එහෙනම් අරමුණ ගැනීම නැහැ. හරි. ඊළඟට අරමුණේ විතර යෑම නැ විතක්ක ਵਿਚාර සංසිඳනවා අරමුණේ හිත රැඳෙනවා. ඒක අති ප්‍රබල සමාධිය. ආන්ගේ සමාධිගත අවස්ථාව ගැන ධර්මයේ සඳහන් වෙන්නේ කොහොමද? ප්‍රථම ධානයේදී විවේකජම් ප්‍රීති සුඛං කියලායි. ဒုတိ ය ධානයේදී සමාධිජම් ප්‍රීති සුඛං කියලා. සමාධිය හින්දා උපදනා වූ යම්කිසි ප්‍රීතියක් යම්කිසි සැපයක් තියනවාද? ලොවේහි ඉහළම ප්‍රීතියක් ඉහළම සැපයක් විඳින්නා මෙන්න මේ ආර්යවංශ ප්‍රතිපදාවේ ඉන්න ඉන්න කෙනා. හරිද? මේ ආර්යවංශ ප්‍රතිපදාවේ ඉන්න කෙනා ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව තමන්ගේ හිත දැන් බලන්න අපි කතා කරා බොහෝ දේවල් කාමච්ඡන්ද ආදී වෙනුවට නෙක්ඛම්ම ඇති කරගත්තා, ව්‍යාපාද වෙනුවට අව්‍යාපාද ඇති කරගත්තා, තීන මිද්දේත වෙනුවට ආලෝක ආලෝක සංජීව වාසය කරා, උද්දච්ච කුක්කුච්ච වෙනුවට සමාධිය ඇති කරගත්තා, අවික්කේපය ඇති කරගත්තා. ඊළඟට විචිකිච්ඡා වෙනුවට ධම්මවත්තානේ ඊළඟට අවිද්‍යාව වෙනුවට ඥානයන් ඥානයන් පහළ කරගනිමින් අරතිය වෙනුවට ප්‍රමෝදය ඇති කරගනිමින් නේද? තමන්ගේ හිත ඉහළට ගන්න මේ ආර්ය ශ්‍රාවකයා ආර්ය වංශිකයා මේ ප්‍රතිපදාවේ රැඳෙන කෙනා ප්‍රථම ධානයටපත් වෙලා ප්‍රථම ධානය දැන් විතක්ක ਵਿਚාර කියලා කියන මේ සිතේ ඇතිවන සංස්කාරයක් සංසිඳවාගෙන මොකද කරන්නේ? උපදවා ගන්නවා වචී සංකාර සංසිඳවාගෙන ඉහළ සමාධියක් ඉහළ ප්‍රබල සමාධියක් ඉඳා විවේකය ප්‍රීතිය භුක්ති විඳිනවා පින්නත්. ශාස්ත්‍රයන් වහන්සේ විවේකීව සිටිද්දී ශ්‍රාවකයෝ විවේකීව නොසිටින්නේ නම් ඒක ධර්මය දායාද කරගත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් එහෙනම් අපි බලන්න ඕනේ මෙවැනි තැනකට අද අපි හරියට සමහර විට සමහර වෙලාවට වුණත් මේ ධ්‍යාන බල ආදිය ගැන හරියට හරියට විවේචන තියන ඕනෙම නැහැ කියලා. හරිද? ඒවාම මුල් කරගෙන ඉදිරියට යන්න නෙවෙයි කියන්නේ මේ. විදර්ශනා මිශ්‍රිතව අපිට මේ තැන් වලට යන්න පුළුවන්. ඒ වගේ තැන්වලට ඒ වගේ අවස්ථාවන් අපි උදා කරගත්තොත් අපිට ධර්මය අවබෝධ කරගන්න විශාල පහසුවක් වෙනවා. මොකද කවදා හරි දවසක මාර්ගසිතක් පහළ වෙන්නේ කොහෙද? ධ්‍යාන අංගයකමයි. සම්මා සමාධිය කියේ ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. ඉතින් ඒකින්ද මේවා ලඝු කොට සලකන්න ඕනේ මේවා ලඝු කොට කතා කරන්නේ කවුද මේ? බොහෝ ආසාවල් තියාගෙන නේද? බොහෝ දේවල් කරමින් ධර්ම මාර්ගයේ නැති ඇත්තෝ මේවා මේ කිසි දෙයක් දන්නේ නැතුව ඔහේ කෑ ගහනවා මොනවද මේ මේ වාන්නේ තීර්ථකයෙන්ගේ වැඩය එතෙන්ට පන්නන්න හදනවා අය මිනිස්සුන්ට මේවා ඕනේ අය ඕනේ නැතය ටිකක් වෙලා hina වෙලා හිටියනම් හරි වගේ නිකන් තියෙන්නේ නිවන් දකින්න හරි දැන් මහා කෙටි ක්‍රම හොයන්න හදනවා මොකද මේ ආහාර පාලනය කරගන්න බැරි නම නම් කියන්නේ ආහාර පාලනය කරගන්නත් බෑ ඉන්ද්‍රිය සංවර කරගන්නත් බෑ ඒකද ඒවා ඔක්කොම තියෙද්දි හිත හිතෙන් දකින්න තියෙන නිවන පොතෙන් දකින්න හදනවා පොත්වල තියෙන කරුණු එකතු කරලා එකතු කරලා එකතු කරලා ගොනු කරලා ගොනු කරලා නිවන් අවබෝධ කරන්න පුළුවන් නම් අපේ පින්නත් නේ අපි ඔක්කොම එකතු වෙලා ඒක කරන්න ඕනද නැද්ද හැමදේම පැත්තකින් තියලා නෑ තමන්ව අවබෝධ කරගෙනයි නිවන් දකින්නේ ඉතින් ඒකින්ද අපි මේවාට ලෑස්ති වෙන්න ඕනේ අපි කෙටියෙන් මතක් කරන්නම් මම ඉතාල කෙටියෙන් මතක් කරන්නම් මේක ප්‍රායෝගික තලයකට ගන්න පුළුවන් හින්දා අපි හිතමු අසුබය කියලා අසුබය කෙස්ලොම් නියද සම්මස්නහර හැට ඇට මිදුළු ආදී වශයෙන් එක එක එක එක ඉන්ද්‍රයන් කෙරෙහි අසුබ හැඟීම අසුබ හැඟීම අසුබ හැඟීම වර්ධනය කරගත්තොත් එකින් එක වෙන වෙනම වෙන වෙනම දැන් තියෙන සුබ හැඟීමක් නේ මම ඒක විස්තර කරලා දීලා තියෙනවානේ අන්තිමට එක හැඟීමක් එනවා එක චේතනාවක් එනවා මොකද්ද මේ මුළු ශරීරයම පිළිකුල් කියලා බලුකුණක් දැක්කහම මේ මුළු ශරීරයම පිළිකුල් කියලා අදහසක් එන්නේ නේද ඒ වගේ එක හැඟීමක් එනවා හරිද අන්න ඒ එන හැඟීම වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් නැවත නැවත නැවත නැවත පසුගිය වෙලාවේ මෙනෙහි කරපු දේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් නැවත නැවත නැවත නැවත මෙනෙහි කරොත් පින්නත් නේ මොකද වෙන්නේ? ඒ හැඟීම එන්නෙන් එන්නෙන් එන්නෙන් එන්නෙන් වර්ධනය වෙනවද නැද්ද? එන්නෙන් එන්නෙන් වර්ධනය වෙනවා. ඒ කියන්නේ ඒ හැඟීම ඇති වෙන වාර ගාන වැඩි වෙනවා. නේද? ඒක අපේ සිතේ තියෙන මානසිකාරයේ තියෙන ස්වභාවයක්ද නැද්ද? තමන්ගේ මේ ශරීරයම පිළිකුල් කියන හැඟීම අනුන්ගේ ශරීර පිළිකුල් කියන හැඟීම මේකට එකතු කරගෙන තමන්ගේ අනුන්ගේ වශයෙන් සියලුම ලෝකයේ තියෙන සියලුම ශරීර පිළිකුල්ය කියන තනි හැඟීමකට ඇවිල්ලා ඒ හැඟීම ඇති වෙන්න හේතුනේ මෙනෙහි කිරීමයි නැවත නැවත මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මොකද කරන්නේ ඒ හැඟීම නැවත නැවත නැවත නැවත උපදවා ගන්නවා වීරයෙන් මේ විදිහට වේගෙන් වේගෙන් වේගෙන් එක දිගට එක දිගට අකණ්ඩව දෛනිකව දවසකට තුන් වතාවක්වත් වැඩි කාලයක් මේ විදිහට මෙනෙහි කිරීම කරොත් මෙයාට මොනවා වෙයිද? අර හැඟීම ඇති වෙන වාර ගන්න පැයකට එක සැරයක් වෙන්න පටන් ගන්නවා. පැය භාගයකට එක සැරයක් වෙන්න පටන් ගන්නවා. ඊළඟට නේද? විනාඩියකට එක සැරයක් බවට පත් වෙනවා. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙන්න මොනද නැද්ද? මේ විදිහට වෙලා වෙලා වෙලා වෙලා අන්තිමට තවත් මෙයා අකණ්ඩව අකණ්ඩව ඒ හැඟීම උපදවා ගන්න මෙනෙහි කිරීම කරොත් මොනවා වෙයිද? අර හැඟීමම අරමුණු වෙන තත්ත්වයටපත් වෙනවා. ඒක අපේ මේ හිතේ හැටි මේක බලන්න මොනවා හරි දෙයක් ගැන වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරොත් ඒකම මතක් වෙන ගතිය නැද්ද? නේද? බලන්න විතරක කියන චෛතසිකයේ ස්වභාවය අපි ගේ හදන එක ගැන මෙනෙහි කරා කියනකොට වැඩිපුර ගේ හදන එක ගැන කල්පනා කරන කාලේ නිින්දෙනුත් මතක් වෙන්නේ මොකද්ද? කාත් එක්ක හරි කතා කරලත් මොනවද කතා කරන්නේ? ගේ ගැනමයි. නේද? ඉතින් අන්න ඒ විදිහට මේ මේ අපිට මේ ආකාරයට පුළුවන්කම ලැබෙනවා පින්නත් නේ ඒකෙම ඒකෙම හිත නැගෙන විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර හදාගන්න. අන්තිමට මොකද වෙන්නේ? එක දිගට ඒ අරමුණ හිත අරගන්නවා අරමුණේ විසිරෙන ගානට එනවා. එක දිගට වෙන අරමුණක් ගන්නෙම නැහැ. හරිද? ආයාසයෙන් කරපු මේ වැඩේ નિરાයාසයෙන්ම සිද්ධ වෙන විදිහටපත් වෙනවා මේක. ආයාසයෙන් කරපු මේ වැඩේ નિરાයාසයෙන්ම සිද්ධ වෙන තත්ත්වෙට පත් වෙන අන්තිමට භාවනා කරන යෝගියාට දැන් කරන්න දෙයක් නැහැ. එයා කරන්නේ නැහැ මොකද එයාට තියෙන ඉඳයි. හරි. ඉඳයි තියෙන්නේ මොකද වෙන්නේ? નિરાයාසයෙන්ම මේ හැඟීම එක දිගට එක දිගට එක දිගට එක දිගට ගන්නවා මේක. හරි. මම අහනවා යම්කිසි භාවනාවකින් මේ ආකාරයට පුරුදු පුහුණු කරොත් ඔය කියන තැනට යන්න පුළුවන්මද බැයිද? හැබැයි සිල් කඩන්න හුට මේකට යන්න පුළුවන්ද? බැහැ. කුහකකම් තියන අයට පුළුවන්ද? හොර වැඩ කරන අයට පුළුවන්ද? පරස වචන කියමින්, කෑ ගහමින්, දඟලන, කුහකව කටයුතු කරන, ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන අයට ඇයි බැරි? අර අර විදිහට මේ භාවෙන්තෝ රමති කියන තැනට එන්න බෑ. ඇයි ඒ? පජහන්තෝ රමති වෙන්නේ නැහැ. ඇයි අරව ප්‍රබලයි? නේද? සීලය කැඩෙන්නේ බොහෝ අකුසලයන්ගේ ප්‍රබලත්වය ප්‍රබලව අකුසලයන් නැගෙනකොට තමයි සීල් කැඩෙන්නේ. ඉතින් සීලයෙන් පන්නරය ලබාගත්ත නැති හිතකට ඇයි ප්‍රමෝදය නැහැ? ප්‍රීතිය නැහැ. ඒවා එන්නේ නැහැ. බොහෝ වික්ෂිප්ත විපිලිසර ගතියක් තියෙනකොට හිත විසිරෙන ගති තියෙනකොට හිත නොසන්සුන් ගති තියෙනකොට මේ தත්ත්වෙටපත් වෙන්න පුළුවන්කමක් ඇත්තේම ඇත්තේම නැතිනම්. ඉතින් ඒකින්ද ලොකු කලබගෑනියක් තමයි සිද්ධ වෙන්නේ. මෙයාට මේ தත්ත්වෙට යන්න බෑ. ඒකින්ද ඊළඟට හරියට කාමචන්ද්‍රාදී වැඩි වටපිට බල බල කෑ ගහලා දඟල දඟල ඉන්න අයට මේ தත්තරපත් වෙන්න බෑ. අර හිමින් සැරේ හරියට අර මොකක්ද මේ පාත්‍රාවකට තෙල් දාගෙන ඒ ඒ කට පුරවල දාලා තියෙන තෙල් පාත්‍රේ හැලෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වගේ නේද? අපිට පුළුවන් වෙන්න ඕනේ මේ හිත පරිස්සමෙන් වෙන කිසිදු දෙයකට යන්න නොදී තමන්ගේ පුහුණුව සිද්ධ කරන්න ඕනේ මේක එකතැන රඳව ගන්න. ඒකට බොහොම වෙහෙස මහන්සිලා කටයුතු කරන්න ඕනේ. ඒකට ජීවිතය වෙන් කරන්න ඕනේ ඒකට. අනිත් පැර කරන්න එපා කියලා නේ මම කියන්නේ. මේකට බාධා වෙන කිසිවක් නොකර ඉන්න ඕනේ. ඉතින් මදෑ දැන් ප්‍රවෘත්ති අහුව හැමදාම නේද? විශේෂයෙන් අපේ තාත්තලාට මම මතක් කරන්නේ. අයින් වෙන්නම බෑ මේකේ. නේද? ප්‍රවෘත්ති අහන එක හරි හොඳයි. ඒකෙන් කාමචන්දය නම් කෙසේදත් වැඩිපුර මොනවද හැදෙන්නේ? <laughs> ව්‍යාපාදයයි හැදෙන්නේ. නේද? ඈ මොනව කරන්නද? නේද? ඉතාලම අසාධාරණ, ඉතාලම අසාධාරණ. දැන් මේ බලන්න මම මෙන්න මේක මෙන්න මේක හඳුනා ගන්න යන්න එපා පින්නත්. අපිට ධර්මයට බාධා වෙනවා ඒක. හොඳ හොඳ විදර්ශකයෙකුට නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැති අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මම බොරුවක් කියනවා. හරිද? මම බොරුව කියන්නේ මේ අත්තන්ට. මං හොඳටම දන්නවා මේ ඇත්තෝ මම බොරුවක් කියන්නේ කියලා දන්නවා කියලා. මම මේ කියන්නේ බොරුවක් කියන්නේ කියලා මේ අය දන්නවා කියලා මම දන්නවා. ඒක මේ අය දන්නවා කියලා මම දන්නවා. දැනගෙන මොකද කරන්නේ? කියලා. අන්න ඒ කුහකකම නේද දරන්න මම අමාරු. මොකද කියන්නේ? නේද? ඒ තරම්ම අපේ මිනිස්සු කුහකයිද නැද්ද? හොඳටම දන්නවා මේ අනිත් කෙනා රවට්ටනවා රවට්ටනවා නෙවෙයි අතට. එයාට කෙනෙහිලිකම් කරනවා කියලා එයාව රවට්ටනවා කියලා එයා දන්නවා කියලා දැනගෙනම බලහත්කාරයෙන් මේක කරනවා. එන්නේ කුහකකම අපේ වැදගත් මිනිස්සුන්ට ඉවසන්න ටිකක් අමාරුයි. හරිද? ඒ කියන්නේ වැදගත් විදියට හැදිච්ච, වැදගත් විදියට ජීවත් වෙච්ච, වැදගත් විදියට හිටපු, කෙලින් වැඩ කරපු සිංහලයින්ට මේක ඉවසන්න අමාරුයි. හරි. එන්නේ ඉවසන්න අමාරුකමත් එක්ක ඔය සමහර පාලනය කරන්න බැරි කර්ම වේගින්ද අපිටම ලැබිලා තියෙන සමහර දේවල් ගැන අපි උපේක්ෂා සාගත වෙන්න වෙනවා. ඇයි ඕකින්දම ලබා ගන්න තියෙන උත්තරීමනස ධර්මයක් මම නැති කරගන්න නැත්තම් වෙන්නේ. ඒකින්ද Tamante යමක් කරන්න බැරි නම් රට වෙනුවෙන් පොඩ්ඩක් ප්‍රවෘත්ති අහන්න නැතුවත් ඉන්න එක හොඳයි ඒකත්. <laughs> ඇහුවට කමක් නැහැ හිත මෙල්ල කරගන්න පුළුවන් නම්. ඉඳ ධර්මයේ හුඟක් අපේ පියවරුන්ට ධර්මයට බාධා වෙන්නේ මෙන්න මේ සමාජයට ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්න නිසා. ඒ කට්ටිය ඒ කට්ටියට හරිය අමාරුයි. හ්ම් මේ දවසකට තුන් සැරයක්වත් ප්‍රවෘත්ති අහන්න නැතුව හරි අමාරුයි. ඉතින් ඒක නරක නෑ. නේද ලෝකේ ගැන අවබෝධය තියෙනවා. හැබැයි ලෝකේ ගැන අවබෝධ කරගන්න ගිහිල්ලා මගේ මම මට යන්න තියෙන ලෝකය ගැන දැනුමක් තේරුමක් ඇතුව ඉඳ ගිහිල්ලා මගේ ඔළුවේ ඔක්කොම පුරවගෙන මට ඇත්තට මේක පුරවගත්තට කමන්නේ ඒකට මොනවා හරි දායකත්වයක් අරගෙන ඒක වෙනස් කරන්න පුළුවන් නම් මං එහෙම ශක්තිමත් නැත්තම් මම වෙන පැත්තකින් හරි දියුණු වෙන්න ඕනේ. නේද? ඒකද සමහර දේවල් අතහැරලා දාගන්න දාගන්න ලෑස්ති වෙන්න ඕනේ. මොකද අපේ බොහෝ උගත් අයට පුළුවන්කම තියෙනවා අපේ පින්වත්නි විශේෂයෙන්ම තාවත් වයසට යන ඉස්සලා ප්‍රථම ධ්‍යාන දෙතිය ධ්‍යානයට එන්න ඕන කාලයයි කියලා. අවුරුදු 45 50 55 පෙන්නට පස්සේ අතල්ම ගන්න කල්පනා කරන්න ඕනේ. මම පරිණත කෙනෙක් දැන්. මම බොහෝ රටට සේවය කරපු කෙනෙක්. මම විස්්‍රාම ගිය කෙනෙක් දැන්. හරිද? දැන් මට විස්්‍රාම දුන්නේ මේකටයි. නැත්තම් මාව එන්නෙන් එන්නෙන් මගේ මානසිකත්වය පිරිනවා. දැන් මං භාවනාවකින් වර්ධනය කරන්න ඕන. මොකද මගේ සමාජයේ මගේ මං ගැන තියෙන අවධානය අයින් කරන කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ. නේද? මගේ දරුවොත් මාව අයින් කරන කාලේ තව ටික දවසකින් එනවා ඒ කිව්වට. තාත්තා එහෙනම් පැත්ත වෙලා ඉන්නකො පොඩ්ඩක් අප්පා මේ වැඩ ටික කරගන්නකම් අම්මා ඉන්නකො කොන්න හොරේලා. නේද? අපිට මේ ගමනක් යන්න තියෙනවා. එහෙනම් ගේ බලාගෙන ඉන්නවද හොඳයි? නේද? එතෙන් තමයි කවුරුත් වැටෙන්නේ. නේද? ඉතින් ඒක කාගෙනුත් ප්‍රතික්ෂේප වෙන කාලයක් එනවා. ඒ කාලේ වෙනකොට පීඩිත මානසිකත්වයක් අනේ මට කරන්න දෙයක් නැහැ මම මහමේ නේද මාව හැමෝම ප්‍රතික්ෂේප කරනවා මං අසරණ වෙලා තියෙන්නේ මං මං කරපු ඒවා කාටවත් මතක නැහැ ඕ වගේ නිකන් පස්සත්තාපාවත් අයියෝ අපරාධ නිකන් අහක තියෙන නැති දේවල් ඇඟේ දාගත්ත වෙනවා ඒකින්ද ඒවා සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕනේ තනියම ජීවත් වෙන්න පටන් ගන්න ඕනේ ඒකින්ද හිත වර්ධනය කර ගන්න ඕනේ ඉතින් එතකොට නේද මතක් කරගන්න මේ ළඟදී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා. මේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේට වයස අවුරුදු 100කට වඩා අධිකයි. හරිද? උන්වහන්සේ මට හම්බුණා දැනට මාස 6කට 7කට වගේ ඉස්සෙල්ලා. ඒ හම්බෙච්ච වෙලාවේ ඉතාමත්ම සිහියෙන් මාත් එක්ක සාකච්ඡා කරලා කතා කරා. දින කීපයකට ඉස්සෙල්ලා මේ ආසන්න කාලයේ දින කීපයකට පෙර ආතුව උන්වහන්සේ මතක් කරනවා ඔය උන්වහන්සේට කරන ගෞරවයක්. ඒක කිව්වට කමක් නැහැ කවුද කියලා. මාතර සුමංගල පිරිවෙනේ වැඩ වාසය කරපු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ. ඒ ඒ පිරිවෙන නිර්මාණය කරපු ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ දවස් දින කීපයකට ඉස්සෙල්ලා මතක් කරනවා මම දැන් යණ්ඩයි යණ්ඩයි හදන්න. හරි. මම මම ළඟදිම යනවා. හැබැයි මගේ මේ කුණ තියාගෙන කුණු කරන්න එපා. එක වරුවකින් මේක අයින් කරන්න ඕනේ. හේරුකාන් නායක හාමුදුරුවෝ පණාදින ගමන් කියනවා මේ පණාදිනවා කියලා. නේද? මේ වගේ උත්තරමයන්න් වහන්සේලා තමන්ගේ ජීවිතය සිහියෙන්ම කොච්චර වයසට ගියා? සිහියෙන්ම, ඊතා සිහියෙන්ම කටයුතු කරන්නේ. ඒ ಗುಣ වපුරපු හින්දාද නැද්ද? ධර්මයෙන් පෝෂණය වෙච්ච හින්දාද නැද්ද? එහෙනම් මොනවා නැති වුණත් සිහිය නැති කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒකයි මම කියන්නේ මහා සංඝරත්නය ආදර්ශයට ගන්න. උන්වහන්සේලා ආදර්ශයට ගන්න ඒකද මමත් මගේ ජීවිතය දැන් මේ විස්්‍රාම ගියාට පස්සේ මට කළ යුතු දේ කරන්න ඕනේ හැමදාම මං අනුන් වෙනුවෙන් කටයුතු කරා දරුවෝ වෙනුවෙන් කටයුතු කරා සමාජ වෙනුවෙන් කටයුතු කරා දැන් මං වෙනුවෙන් කරගන්න ඕනේ මගේ බෞද්ධයාගේ විස්්‍රාම දිවිය කියන්නේ එහෙම එකක් මකාදේව රජු වගේ වෙන්න ඕනේ නේද නිකම් බෑ එහෙමනම් ඒ වගේ දැඩි අදහසක් අපේ පියවරු විශේෂයෙන්ම මේ සමාජය පිළිබඳ තියෙන අදහස ටික ටික ටික ටික දැන් ඒව තියාගන්න Tamanට පාලනය කරගන්න පුළුවන්. හරි. ඒකින්ද Tamanට ලැබිච්ච පෞරුෂය නැති වෙන්න ඉඩ තියන්න එපා. Tamanට තරුණ කාලේදී තිබ්බ පෞරුෂය අයින් වෙන්න ඉඩ තියන්න එපා දරුවෝ ඉදිරියේ. ඒ තමන්ගේ මානසිකත්වයේ පිරිනුනොත් එහෙම වෙන්නේ. ඉතින් ඒකින්ද මේ වගේ උත්තරී මනුස්ස ධර්මයකට මම ළඟා වෙනවමයි කියලා. අ පෙළ ගැහෙන්න පුළුවන් අපිට. ඒ සඳහා අවශ්‍ය කරන දේවල් උකහා ගන්න පුළුවන්. සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න පුළුවන් තත්යකටපත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එක පැත්තකින් බලනකොට කය ඒ වගේ ප්‍රීත්මත් වෙනකොට පීඩන අඩු වෙනවද නැද්ද? කය සිත කෙලින්ම සිත ඍජුවම බලපානවද නැද්ද කයේ ක්‍රියාකාරීත්වයට? එහෙනම් රුධිර පීඩනය, දියවැඩියාව ආදී දේවල් අයින් කරගන්න ලොකු හේතුවක් නේ වෛද්‍යවරුත් කියනවද නැද්ද? දියවැඩියාවෙන් හැදෙනවා කියනවද නැද්ද? මානසික ආතතිය වලට යන්න එපා. ඉතින් මොකද කරන්නේ යනවනේ? නේද? නවත්තන්නද? නේද? අන්න නවත්තන්න පුළුවන්. නවත්තන්නයි මේ දේවල්. විදර්ශනාව සමාධිය ආදී වර්ධනය කරමින් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිතය දැන් අලුත් කඩවීමකට පත් කරගන්න. එතකොට මේ ජීවිතයත් ජයගත්තා වෙනවා ඊළඟ ජීවිතයත් ජයගත්තා වෙනවා පින්නත්. ඒකින්ද මේ අනුන්ගේ නේද මේ වචනේම මතක තියාගන්න අනුන්ගේ පරිප්පුම කන්න ලෑස්තිෙන්න එපා හැමදාම. නේද අනුන්ගේ පරිප්පුම කන්න ලෑස්තිෙන්න එපා අන්තිමට බලන්න කවුරුවත්වත් නෑ මැරෙන වෙලාවේ බැරි වුණොත් එහෙම යන්තම් හරි හිතා දාගන්න නේද? මහා ව්‍යසනකාරී තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. කොහේ හරි තැනක නේද ගෙම්බිතරියක් කියලා හැම ඉපදුනොත් එහෙම කාට කියන පැන පැන ඉඳයි වෙන්නේ. නේද? කාටද කියන්නේ ඊට පස්සේ බේරගන්නේ කවුද? නේද? ඒකින්ද මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. ගෙම්බටත් ඇහක් තියෙනවා, කනකුත් තියෙනවා, නායකුත් තියෙනවා, දිවකුත් තියෙනවා. නේ අපිට වගේ කකුලුත් තියෙනවා. ආහාරයෙන් යැපෙන්නේ. අපි වගේම තමයි. වර්ගයත් බෝ කරනවා. හරි වැඩේ තමයි. ඉන්දත් පැලක් තියෙනවා, කොහේ හරි ගුලක් තියෙනවා. නේද එහෙනම් මේක වෙන්න එහාට වෙලාවක් යන්නේ නැහැ පුණ්‍යාභී අපුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාරයන් ඉත ප්‍රබලව තියෙන තමන්ගේ මානසිකත්වය ඉතා ප්‍රබල කරගන්න මේ භයානකම දැකලා ආර්ය වංශිකයන්ගේ ජීවිතය ගැන හිතලා උන්වහන්සේලා සියල්ල අතහැරියා සමහර උන්වහන්සේලා වයසක කාලෙදී අතහැරියා නේද තමන්ගේ කටයුතු ඔක්කොම කරලා සමහර උන්වහන්සේලා මොකද කරේ තමන්ගේ බාහිර කටයුතු ඔක්කොම කරලා අතහැරියා ජීවිතය අතහැරලා ප්‍රෞජා භූමියටපත් වුණා පත් වෙලා නේද? ඉතාමත් ආදර්ශ සම්පන්න ගිහි ජීවිතය සාර්ථක කියලා පැවිදි ජීවිතය සාර්ථක කියලා අන්තිමට ඉතාලම ඉහළ මානසිකත්වයකට පත්වෙච්ච අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒකින්ද මේවා ආදර්ශයට ගන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙන එකයි. ඒකයි මේ ආර්ය වංශිකයෝ ගැන අපි කතා කරන්නේ මෙහෙම. ප්‍රථම ධානයට පත්වෙච්ච කෙනා ක්‍රමානුකූලව මොකද එහෙනම් ප්‍රථම ධානය කියන්නේ අපි කතා කරගෙන ඉතින් ඔය වගේ හැමදේම ජීවිතේ හැමදේම විස්රාමයට ගියැත්තෝ නේද? ඉතින් විස්රාමයටම දාන්න. දාලා එක පැත්තක ඉඳන් හැමදේම බැහැර කරගෙන වික්ෂුන් වහන්සේගේ ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියලා අපි දැන් අසා දැනගත්ත මේ දවස් ටිකේම. නේද? මමත් මගේ ආහාරය ඒ විදිහටම ගන්නවා කියලා විස්රාමික සුවයෙන් ගෙදර ඉන්න කෙනා පටන් ගන්න මේ වැඩේ. මං ආහාරයට ඇලෙන්නේ නැතුව ආහාරය ප්‍රත්‍යක්ෂ කරලා ගන්නවා. මම මගේ ඇඳුම් ආයත්තන් ඔක්කොම අල්පේච්ඡ තත්ත්වයටපත් කරගෙන ඒවා ගැන නිවැරදි සිහියෙන් කටයුතු කරමින් ඒවා හින්දාවක්වත් කිසිම කිසිම ඇලීමක් ඇති නොකරගෙන වාසය කරනවා. මම ඉන්න ගෙදර ගැන මගේ දරුවාගේ ගෙදර මේක ආරක්ෂා කරන්න කියලා මැරෙන්න හදන්නේ නැහැ. වත්ත ගැන මැරෙන්න හදන්නේ නැහැ. හරිද? අපේ අතු වයසට යන්න යන්න මොකද වෙන්නේ හුඟක් අයට. පොයට සිල් ගන්නවත් යන්නේ නැහැ අප්පා මේ වත්තේ පොල් වැටෙනවනේ. ඉතින් වැටිද්දෙන් නේද? ඈ දරුවන්ට බාර දෙන්න නේද? ගස් ටික බාර දෙන්න. බාර දීලා ඒ හැම කොහෙද බාර දුන්නොත් තියේ. එහෙම කියන්නේ. ඉතින් තිබ්බදෙන් ඉතුරු වෙන හරියක් මං කිය අනුන්ගේ පරිප්පු කන්ද ලෑස්ති වෙන්න එපා කියලා. ඉතුරු වෙන හරියක් ඉතුරු වුණ දෙන්න. නේද? විනාශ වෙන හරියක් විනාශ වෙන්න. මේ මේ මගේ මම බැටන් පොල්ල ගිහින් දුන්නා නම් ඊළඟ එක්කෙනාට දැන් එයා මට ආයෙ වැඩක් නැහැ. මම මෙහෙ ඉඳන් දිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. මගේ කොටස ඉවර කරලා මම මට මගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දේවල් මට හම්බුණා. මම ඒ ටික පාවිච්චි කරලා යමක් එකට එකතු කරලා හෝ විනාශ කරලා හෝ ඉතිරි ටික දැන් දුන්නා. දැන් ඉතින් දුන්නාට පස්සේ ආයෙ ඒක පස්සේ මං කොච්චර හදලාගෙන දිව්වා කියලා වැඩක් නැහැ. අනිත් එක්කන දුවන හැටියට තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම බැටන් එක දෙන්න දැන්. නේද? මේක මට දැන් තනියම දුවන්න යන්න බෑ. නේ? දීලා ඉවර වෙලා මොකද කරන්නේ? අවධානය අයින් කරන්න. අයින් කරලා පුළුවන් විදිහට උදව්වක් කරන්න. නේද? හිතියත් එකයි එහෙම තමයි හිතන්න වෙන්නේ කරන් දෙයක් නෑ ඒක අසත්පුරුෂකම නෙවෙයි. ඇයි? මග පෙන්නලා තියෙනවා නම් අපේ පින්නත්. පොඩි කාලේ නම් හදලා තියෙනවා නම් නේද? හැමදේම හොඳ නරක කියලා දීලා තියෙනවනම් ධර්මානුකූල පරිසරයක් සකස් කරලා දුන්නා නම් මම මේ කතා කරන්නේ වැඩිහිටි දෙමාපියන්ට වැදගත් විදිහට තමන්ගේ දරුවෝ සකස් කරපු වැදගත් විදිහට ජීවත් වෙච්ච ඉතා වැදගත් විදිහට හැම දෙයක්ම කරපු දෙමාපියන්ට මම මේ කියන්නේ විශේෂයෙන් හරිද දැන් නිදහස් වෙන්න කාලේ නේද හැම දෙයක්ම කරලා දීලා තියෙනවා නම් දැන් ආයේ නලවන්න වෙලාව නෙවෙයි අවුරුදු 25 30 පැන්නට පස්සේ නලවන්න ඕනේ නැහැ දැන් තනියම ජීවත් වෙන්න අරින්ද? ඇයි? ඔය ළමයාට පුළුවන් කමක් නැහැ. මාව බේරගන්න දෙන්න. මං ඇඳේ වැටලා දඟලන වෙලාවේ. අනේ තාත්තේ අනේ අම්මේ කියන්න විතරයි පුළුවන්. හ්ම් රිදෙනවද කියලා අහන්න පුළුවන්. ඔළුව අත ගන්න පුළුවන්. නිදි ගෙඩියක් ගෙනලා කවන්න පුළුවන්. මූණ ඉඹින්න පුළුවන්. හැබැයි වේදනාව මාත්‍යයක්වත් අඩු කරන්න බෑ. මගේ කර්මය පරිසම් දෙනකොට ඒක අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒකට. ඒකින්ද හොඳම කාලය එළඹිලා තියෙන්නේ. අඩුපාඩු තියෙන තමන්ගේ අතේ. දරුවෝ නෙමෙයි අපිව අතාරින්න නැත්තේ. අපි දරුවන් අතාරින්න නැත්තේ. හරිද? ඒකෙන්ද ඒකට ජව සම්පන්න හිතක් ඇති කරගෙන උත්තරී මනුස්ස ධර්මයකට එන්න අදිස්ථාන කරගන්න කොහොම හරි කරලා. හරි? ඒක කරන්න පුළුවන්කමක් තියෙනවා. ඇයි මම මුලාවේ යන්නේ? ඇයි මම මෙහෙම ඉන්නේ කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න. ඒකල ඒකට උදව් කරන ගමන් තමන්ගේ කොටස ඍජුව, ඉතා ඍජුව තමන්ගේ කොටස ගැන අදහසක් ඇති කරගන්න මහා පෞරුෂයකින් ජීවත් වෙන්න. නෑ මේ අම්මා සැලෙන්නේ නෑ පුතේ. මේ තාත්තා සැලෙන්නේ නෑ. කියන එක ඒ කට්ටියට පෙන්වන්න. ඒ කට්ටියට දැනෙන්න හරින්න. මම ඔයාලට ඇල්ලලා නෑ කියලා තේරුම් ගන්න හරින්න. ඒ කට්ටියට ඒක ආදර්ශයක් වෙයි. හරිද? ඒ කට්ටියගේ අනාගතය, ඒ කට්ටියගේ ජීවිතය සකස් කරන්න අපේ තාත්තා වගේ, අපේ අම්මා වගේ හැමදේම කරලා හැමදේම අතහරින්න පුළුවන් ධර්මානුකූල පර්වතයක් වගේ ජීවත් වෙච්ච අපේ අම්මා නේද? පර්වතයක් වගේ ජීවත් වෙච්ච අපේ තාත්තා කියලා ඒකට අදහසක් ඇති වෙයි එතකොට. ඒකින්ද ආර්යවංශිකයෙක් වගේ ජීවත් වෙන්න ලෑස්ති කරගන්න සිව්පසය ප්‍රත්‍යවේක්ෂා කරගන්න සීල් ආරක්ෂා කරන්න පංචශීලය දිවිහිමියෙන් ආරක්ෂා කරන්න හතර පොයට හැකිනම් සීල් සමාදන් වෙන්න සීල් සමාදන් වෙන්න කියන තැනත් අනවශ්‍ය විදිය ඇලීම් ගැටීම් ඇති කරගන්න යන්න එපා ඕනවට වැඩිය වගකීම් ගන්න යන්න එපා සමිත සමාගම් අත්හැරින් ගන්න යන්න එපා ඕනවට වැඩිය හරිද? එකක විතරක් ඇති වුණම බැයිනම නම් ඉන්නම් බැයි නම් නේද? එකක වගේ කමන්නේ සමාජයට සේවයක් කරන්න ඕන හින්දා නේද? බොහෝ කටයුතු අඩු කරගෙන බොහෝම පරිස්සමෙන් තමන් හම්බ කරපු නේද මම කියන්නේ වැදගත් අයටයි මේ ආමන්ත්‍රණය කියලා. එහෙනම් බාහුවලයෙන් හම්බ කරගත්ත මුදල් තියෙනවා. ඒ මුදලෙන් යම් කිසි කොටසක් තියාගෙන තමන්ගේ ජීවිතය ගෙනියන්න නේද? ඉතින් නිදහස් ජීවත් වෙන්නකෝ අප්පා. ඒක තමයි වටින්නේ. හරිද? ඒකින්ද අපි ඉදිරි දවස් කීපෙත් ආර්යවංශ ආර්යවංශිකයෙක් ගැන කතා කරමු. එතකොට අපිට තේරෙයි යන්න ඕන තැන මොකද්ද කරන්න ඕන දේ මොකද්ද කියලා. නිකම් බැඳිවල යන්නේ ඇයි නේද? මහා මං ආයෙ මතක් කරනවා මේ වචනේ විතරක් මතක තියාගන්න. මහා බල සම්පන්න, මහා ජව සම්පන්න පෞෂයකින් මම මේ ලෝකෙ අතහරිනවා කියලා ඇස්නේ. හරි. මහා ජව සම්පන්න බල මගේ නිවැරදි ජීවිතය මම ආයෙ මතක් කරනවා ආද අපි ආමන්ත්‍රණය කරවුවේ නිවැරදිව ජීවත් වෙච්ච වැදගත් විදිහට යුතුයකම් කියලා ඉෂ්ට කරමින් ජීවත් වෙච්ච අමල තාත්තලාට. ඒකට ඉතින් මම කියන්නේ බල සම්පන්නව, ජව සම්පන්නව මහා වීරයෙක් විදිහට මම රතිය අරතිය අයින් කරනවා. මොකක්ද නේද ඒ දීරෝහි කියලා සඳහන් කරේ මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආරති රති සරෝහි භික්කවේ දීරෝහි අදි කුසලයන්හි නොඇලීම කියන එකත් අකුසලයන්හි ඇලීම කියන එකත් මේ ගවේෂකයා ගවේෂකයා කියන වීරයා අන්න ඒ දෙකම තමන්ව මැඩගෙන යන්න දෙන්නේ නැහැ. අදි කුසලයන්හි නොඇලීම කියන එක තමන්ගේ හිතේ උපදිනවා. එහෙනම් මම හැම වෙලේම ඒකට ඇලෙනවා. අකුසලයන්හි ඇලීම කියන එක සතිය කියන එක ඉඩ දෙන්නේ නැහැ. එයා වීරයෙක් කියනවා. අන්න ඒ වීර පරාක්‍රමය අරියවංශ ප්‍රතිපදාව තුළ මමත් භික්ෂුවක් වගේ හැම පැත්තකින්ම කරුණාකාරණා හොයලා ප්‍රායෝගිකව මහා ජව සම්පන්න බල සම්පන්න මම මේ ලෝකයට අතහරිනවා. ඒවනි ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. ඊවර ජීවිතයක් ඇති කරගනිමින් එවැනි අදිස්ථානයක් ඇති කරගනිමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගන්නට මේ සියලු දෙමව්පියන්ට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව මේ හැම දිනා වෙනුවෙන් අරගෙන ඉන්න හේතුනේ පින්වත්නි මේ මැදිරියේ ඉන්න මේ පින්වන්ත පිරිස එයාට තමන්ගේ නංගොත් මොකක්වත් සඳහන් කරන්නේ නැතුව වැඩි කාලයක් ධර්ම දේශනාවට මිඩ ලබා දෙමින් ඊටාම ඊටාම සත්පුරුෂව ක්‍රියා කරපු පිරිසක් ඉතින් අපි ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රවණය කිරීමේ ආනසංසයේ හේතු කොටගෙන දැනුණාව සීල පුණ්‍ය ශක්තිය මේ දායකත්වයේ දරපු ඇත්තන් වෙනුවෙන් අනුමෝදන් වේවා ඒ ඇත්තන්ට උතුම් ධර්මය අවබෝධ වීම පිණිසම